තමන්ගේ රටේ සත්‍ය තොරතුරු තිබියදී ඒ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පැන යන රටේ ආණ්ඩුවක් ඒ කර්තව්‍ය වෙනුවට තමන්ගේ ප්‍රතිවිරුද්ධ යෝජනාකරු ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට තුල් වෙන්න. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස, පහදීනත්වයේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට පසුබට වී එය තමන්ගේ ප්‍රතිවිරුද්ධ අපරිකාන යෝජනාවට තුල් වීමෙන් කරන්නේ අපි කල්පනා කරනවා ආදේශ කරමුණ වෙනුවෙන් ප්‍රකාශ කරනවා එකබද්ධ විපක්ෂයේ කොටස්කරුවෙක් හැටියට සාලතම පාවා. සාලතම පාවා දීමක් ශ්‍රී ලංකාවේ නිදහස, ස්වාධීනත්වයේ හා ස්වෛරීභාවය. එනිසා මේ යෝජනා දේශනාව සහුල්කාරී නොවන ලෙස මේ අන්තිම පැයදී අපේ අපේ රටවැසියා රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් ආණ්ඩුවට බල කර සිටිනවා.